බ්‍රහ්මායෝ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා විදේහේසු චාරිකං චරතේ මහතා බික්ඛු සංඝේන සම්දෙන් පංචමත්තේහි බික්ඛු සතේහි තේන කෝපන සමයේන බ්‍රහ්මායෝ නාම බ්‍රාහ්මනෝ මිතිලායන් පටිවසති ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ වීසං වස්ස සතිකෝ ජාතියා තින්නං වේදානම් පාරගෝ සනිගණ්ඩෝ කේතු බහනං සාක්කරප්ප දේදානම් ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යා කරනෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසු අනවයෝ අස්සෝසිකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ සමනෝ කලෝ භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ විදේහේසෝ චාරිකං කරති මහතා භික්ඛු සංඝේන සද්ධෙන් පංචමත්තේහි භික්ඛු සතේහි සංකෝපන භගවන්තං ගෝතමන් නේවං කල්යාණෝ කිත්ති සන්දෝ අබ්බුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝ ීමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්‍මකං සස්සමනක් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බයංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සාදුකෝ පන තථා රූපානං අරහතං දස්සනං හෝති තී තේන කෝපන සමයේන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස උත්තරෝ නාම මානවෝ අන්තේ වාසී හෝති තින්නම් වේදානම් පාරගෝ සනිගණ්ඩෝ කේතු බහනං සාක්කරප්ප දෙහදානම් ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යා කරනෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසෝ අනවයෝ අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ උත්තරං මානවං ආමන්තේසේ අයන්තාත උත්තර සමනෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ විදේහේසු චාරිකං චරති මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි සංකෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යානෝ කිත්ති සද්දෝ අවබුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේහාලං සාධුකෝපන තථා රූපානං අරහතං දස්සනං හෝති තී ඒහි ත්වං තාත උත්තර යේන සමනෝ ගෝසමෝ තේනුප සංකම උපසංකමේत्वा සමනං ගෝතමං ජානාහි යදිවා සත්තං භවන් සංඝෝතමන් තථා සංසංගේව සද්දෝ අබ්බුග්ගතෝ යදිවානෝ තතහා යදිවාසෝ භවං ගෝතමෝ තාදිසෝ යදිවාන තාදිසෝ තයාමයන් තං භවන් සංඝෝතමං වේදිස්සාමාති යථා කතම් පනහං භෝතං භවන් සංඝෝතමං ජානිස්සාමි යදිවාතං භවන්තං ගෝසමන් තථා සංසං ඒව සද්දෝ අභුග්ගතෝ යදිවානෝ තතහා යදිවාසෝ භවං ගෝතමෝ තාදිසෝ යදිවාන තාදිසෝති ආගතානිකෝ තාත උත්තර අම්හාකම් මන්තේ සෝද්වත්තින් සමහා පුරිසලක්ඛනානේ යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස ද්වේව ගතියෝ භවಂತಿ අනඤ්ඤාන් සචේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්ති ධම්මිකෝ ධම්ම රාජා චාතුරන්තෝ විජිතාවේ ජනපදත්තා වරියප්පත්තෝ සත්තරතන සමන්නාගතෝ තස්සිමානේ සත්තරතනානේ භවಂತಿ සේයතේදං චක්කරතනං හත්ති රතනං අස්ස රතනං මණි රතනං ඉත්තේ රතනං ගහපති රතනං පරිනායක රතනමේව සත්තමං කරෝසහ සංකෝපනස්ස කොත්තා භවන්ති සූරා වේරංග රෝපා පරසේන පමද්දනා සෝ ඉමං පඨවෙන් සාගර පරයන්තං අදණ්ඩේන අසත්තේන ධම්මේන අභිවිජිය අජ්ජාවසති සචේකෝ පනාගාරස්මා අනගාරියං පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ අහං කෝපනතේ තාත උත්තර මන්තානන්දාතා ත්වම් මේ මන්තානම් පටිග්ගහේතාති එවං බොහෝතිකෝ උත්තරෝ මානවෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස පටිස්සොත්වා උට්ඨායාසනා බ්‍රහ්මායුම් බ්‍රාහ්මණං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා විදේහේසු යේන භගවාතේන චාරිකං පක්ඛාමි අනුකුම්බේන චාරිකං කරමානෝ යේන භගවාතේනුපසංඛමේ උපසංකමිත්වා භගවතා සන්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ උත්තරෝ මානවෝ භගවතෝ කායේ ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානි සමන්නේසේ අද්දසාකෝ උත්තරෝ මානවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානි යේ බහියේන ඨපෙත්වා ද්වේ ද්වේෂෝ මහා පුරිස ලක්ඛනේසෝ කංකතේ විචිකිච්ඡතේ නාධිමුච්ඡතේ න සම්පසේදතේ කෝසෝ හිතේ ච වත්ත ගුයිහේ පහෝත ජීවහතාය ඡාතේ අතකෝ භගවතෝ ඒතද හෝසි පස්සති කෝමේ අයං උත්තරෝ මානවෝ ද්වත්තින්ස මහා පුරිස ලක්ඛනානේ යේ බුයේන තපෙත්වා ද්වේ දේසෝ මහා පුරිස ලක්ඛනේ සෝඛංඛති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසේදති කෝසෝ හිතේ ච වත්ථ ගුයිහේ පහෝත ජීවතාය ඡාති අතකෝ භගවත් තථා රූපං ඉද්ධාභේ සංඛාරං අபிසංඛාසේ යත අද්දස උත්තරෝ මානවෝ භගවතෝ කෝසෝ හිතං වත්ත ගුයිහං අතකෝ භගවා ජීවහං නින්නාමෙත්වා උභෝපි කන්නසෝතානේ අනුමසේ පරිමසේ උභෝපි නාසිකාසෝතානේ අනුමසේ පරිමසේ කේවලම්පේ ලලාට මණ්ඩලං ජිව්හාය ඡාදේශී අතකෝ උත්තරස්ස මානවස්ස ඒතද හෝසි සමන්නාගතෝ කෝ සමනෝ ගෝතමෝ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනේහි යන්නෝනාහං සමනං ගෝතමං අනුබන්දේයං ඉරියාපතං චස්ස පස්සේයන්තේ අත කෝ උත්තරෝ මානවෝ සත්තමාසානේ භගවන්තං අනුබන්දේ ඡායාව අනපායිනේ අත කෝ උත්තරෝ මානවෝ සත්තන්නං මාසානං අච්චයේන විදේහේසු යේන මිතිලා තේන චාරිකම් පක්කාමි අනුකුබ්බේන චාරිකං චරමානෝ යේන මිතිලා යේන බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ තේනුපසංකමේ උපසංඛමෙත්වා බ්‍රහ්මායොම් බ්‍රාහ්මණං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ උත්තරං මානවං බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ ඒතද වෝච කච්චිතාත උත්තර සංභවන්තං ගෝතමන් තථා සන්තං ඒව සද්දෝ අබ්බුග්ගතෝ නෝ අඤ්ඤතා කච්චේච පනසෝ බවං ගෝතමෝත්ථාදිසෝ නෝ අඤ්ඤාදිසෝති තථා සන්තං ඒව බොහෝතං භවන්තං ගෝතමං තථා සද්දෝ අභුග්ගතෝ නෝ අඤ්ඤතාත්ථාදිසෝ ච බෝසෝ භවං ගෝතමෝ න අඤ්ඤාදිසෝ සමන්නාගතෝ ච සෝභෝ භවං ගෝතමෝ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනේහි සුප්පතිට්ඨිත පාදෝ කෝපනසෝ භවං ගෝතමෝ ඉදම්පේ තස්ස බොහෝතෝ ගෝතමස්ස මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති එත්තා කෝපනස්ස බොහෝතෝ ගෝතමස්ස පාදතලේසු චක්ඛානි ජාථානි සහස්සාරානේ සනේමිකානේ සනාබිකානේ සබ්බාකාර පරිපෝරානේ ආයත පන්හි කෝපනසෝ භවං ගෝතමෝ දීඝංගුලේ කෝපනසෝ භවං ගෝතමෝ මොදුතලොනහත් පාදෝ කෝපනසෝ භවං ගෝතමෝ ජාල හත් පාදෝ කෝපනසෝ භවං ගෝතමෝ උස්සංග පාදෝ කෝපනසෝ භවං ගෝතමෝ ඒනි ජංඝෝ කෝපනසෝ භවං ගෝතමෝ කිතකෝව කෝපනසෝ බහංගෝතමෝ අනෝනමන්තෝ උභෝපි පානිතලේහි ජන්නුකානේ පරිමසතේ පරිමජ්ජතේ කෝසෝ හිත උවත්තහ ගුයිහෝ කෝපනසෝ බවංගෝතමෝ සුවන්නවන්නෝ කෝපනසෝ බවංගෝතමෝ කංචන සම්ති බත්තචෝ සුඛෝ මච්ඡවේ කෝපනසෝ භවං ගෝතමෝ සුඛමත්තා චවියා රජෝ ජල්ලං කායේන උපලිප්පති ඒකේක ලෝමෝ කෝපනසෝ භවං ගෝතමෝ ඒකේ කානි ලෝමානේ ලෝමකෝපේ සෝජාචානේ උද්ධංග ලෝමෝ කෝපනසෝ භවං ගෝතමෝ උද්ධංගානේ ලෝමානේ ජාථානේ නීලානේ අංජනවන්නානේ කොණ්ඩලාවත්තානේ පදක්ඛිනා වත්තක ජාතානේ බ්‍රහ්මොජ්ජුගතෝ කෝපනසෝ භාංගෝතමෝ සත්තුස්සදෝ කෝපනසෝ භාංගෝතමෝ සීහ පුබ්බද්ධ කායෝ කෝපනසෝ භාංගෝතමෝ චිතන්තරං සෝ කෝපනසෝ භාංගෝතමෝ නිග්‍රෝධ පරිමණ්ඩලෝ කෝපනසෝ භාංගෝතමෝ යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස ව්‍යාමෝ ඊයාවතක්වස්ස ව්‍යාමෝ තාවතක්වස්ස කායෝ සමවත්තක්කන්ධෝ කෝපනසෝ භවං ගෝතමෝ රසග්ග සග්ගේ කෝපනසෝ භවං ගෝතමෝ සීහහනු කෝපනසෝ භවං ගෝතමෝ චත්තාලේස දන්තෝ කෝපනසෝ භවං ගෝතමෝ සමදන්තෝ කෝපනසෝ භවං ගෝතමෝ අවිවරදන්තෝ කෝපනසෝ භවං ගෝතමෝ සුසුක්ඛදාඨෝ කෝපනසෝ භවං ගෝතමෝ අහෝත ජීවෝ කෝපනසෝ භවං ගෝතමෝ බ්‍රහ්මස්සරෝ කෝපනසෝ භවං ගෝතමෝ කරවේක භානේ අභිනීලනෙත්තෝ කෝපනසෝ භවං ගෝතමෝ ගෝපමුඛෝ කෝපන සෝභවං ගෝතමෝ උන්නා කෝපනස්ස බොහතෝ ගෝතමස්ස බමුඛන්තරේ ජාතා ඕදාතා මුදතෝල සම්තිභාං උන්හේසසේසෝ කෝපනසෝ භවං ගෝතමෝ ඉදම්පේ තස්ස බොහතෝ ගෝතමස්ස මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති ඉමේහි කෝසෝ බවං ගෝතමෝ ද්වත්තින් සමහා පුරිස ලක්ඛනේහි සමන්නාගතෝ ගච්ඡන්තෝ කෝපනසෝ බවං ගෝතමෝ දක්ඛිනේනේව පාදේන පඨමං පක්කමති සෝනාති দূරේ පාදං උද්ධරති නාච්ඡාසන්නේ පාදන්නේ ඛෙපතේ සෝනාති සේඝං ගච්ඡති නාති සනිකං ගච්ඡති නච අද්දුවේන අද්දුවන් සංඝට්ඨෙන්තෝ ගච්ඡති නච ගොප්පකේන ගොප්පකං සංඝට්ඨෙන්තෝ ගච්ඡති සෝ ගච්ඡන්තෝ නසත්ථෙන් ඕන්නාමේති නසත්ථෙන් ඕනාමේති නසත්ථෙන් සන්නාමේති නසත්ථෙන් විනාමේති ගච්ඡතෝ කෝ පනස්ස බොහෝතෝ ගෝතමස්ස අදරකායෝව ඉච්ඡති නච කාය බලේන ගච්ඡති අවලෝකෙන්තෝ කෝපනසෝ භවං ගෝතමෝ සබ්බකායේනේව අවලෝකේති සෝන උද්ධං උල්ලෝකේති න අදෝ උල්ලෝකේති නච විපෙක්ඛමානෝ ගච්ඡති යුගමත්තං ච පෙක්ඛති තතෝ චස්ස උත්තරින් අනාවටං ඥාන දස්සනං භවති සෝ අන්තර ගරං පවිසන්තෝ නකායන් උන්නාමේති නකායන් ඕනාමේති නකායන් සන්නාමේති නකායන් විනාමේති සෝනාති දෝරේ නාච්ඡාසන්නේ ආසනස්ස පරිවත්තති නච පානිනා ආලම්බිත්වා ආසනේ නිසීදති නච ආසනස්මින් කායං පක්ඛිපතේ සෝ අන්තරඝරේ නිසින්නෝ සමානෝ නහත් කුක්කුච්ඡං ආපජ්ජති නපාද කුක්කුච්ඡං ආපජ්ජති නච අද්දුවේන අද්දුවං ආරෝපෙත්වා නිසේදති නච ගොප්පකේන ගොප්පකං ආරෝපෙත්වා නිසේදති නච පානිනා හනුකං උපාදේත්වා නිසේදති සෝාන්තර ඝරේ නිසින්නෝව සමානෝ නච්ඡම්භතේන කම්පතේ නවේදතේන පරිතස්සති අච්ඡම්භේ අකම්පේ අවේදේ අපරිතස්සේ විගතලෝ මහන්සෝ විවේකාවත්තෝ ච සෝභවං ගෝතමෝ අන්තර ඝරේ නිසින්නෝ හෝති සෝපත්තෝදකං පතිගන්හන්තෝන පත්තං උන්නාමේති නපත්තං ඕනාමේති නපත්තං සන්නාමේති නපත්තං විනාමේති සෝපත්තෝදකං පතිගන්හාති නාතිතෝකං නාති බහොං සෝන බුලුබුලු කාරකං පත්තං දෝවති න සම්පරිවත්තකං පත්තං දෝවති නපත්තං භූමියං නික්ඛිපිත්වා හත්තේ දෝවති හත්තේසු දෝතේසු පත්තෝ දෝතෝ හෝති හත්තේ දොහතේ හත්තා දොහතා හොಂತಿ සෝපත්තෝ දකං සඩ්ඩේතේ නාති දෝරේ නාච්ඡාසන්නේ නච විච්ඡඩ්ඩයමානෝ සෝ ඕදනං පතිගන්හන්තෝ නපත්තං උන්නාමේති නපත්තං ඕනාමේති නපත්තං සන්නාමේති නපත්තං විනාමේති සෝදනං පටිගන්නාතේ නාතිතෝකං නාති බහොං ব্যঞ্জනං කෝපන සෝභං ගෝතමෝ ব্যঞ্জනමත්ථාය ආහාරේති නච ব্যঞ্জනේන ආලෝපං අතිමානේති ද්වත්තික්ඛත්තුං කෝපන සෝභං ගෝතමෝ මුඛේ ආලෝපං සම්පරිවත්තේत्वा අජ්ජෝ හරති නචස්ස කාචේ ඕදනමින්ජා අසම්බෙන්නම් කායං පරිසතේ නචස්ස කාචේ ඕදන මිඤ්ඤා මුඛේ අවසෙට්ඨා හෝති අතාපරං ආලෝපං උපනාමේතේ රසපටි සංවේදී කෝපනසෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නොච රස රාග පටිසංවේදී අට්ඨංග සමන්නාගතං කෝපනසෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නේව දවාය නමදාය නමණ්ඩනාය නබිභෝසනාය යාවදේව ඉමස්ස කායස්ස ඨිතයා යාපනාය විහිංසෝ පරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණං ච වේදනං පටිහං කාමේ නවං ච වේදනන්න උප්පාදෙස්සාමි යාත්‍රා ච මේ භවිෂ්‍යති අනවජ්‍යථා ච භාසු විහාරෝ ඡාති සෝබුත්ථාදී පත්තෝදකං පතිගන්හන්තෝ නපත්තං උන්නාමේති නපත්තං ඕනාමේති නපත්තං සන්නාමේතේ නපත්තං විනාමේතේ සෝපත්තෝදකං පතිගන්හාතේ නාති තෝකං නාති බහොම් සෝන බුලබුලු කාරකං පත්තං දෝවතේ න සම්පරිවත්තකං පත්තං දෝවතේ නපත්තං භූමියං නික්ඛිපෙත්වා හත්තේ දෝවතේ හත්තේ සෝ දෝතේ සෝ පත්තෝ දෝතෝ හෝතේ පත්තේ දෝතේ හත්තා දෝතා හොන්ති සෝපස්සෝදකං ඡඩ්ඩේති නාති දෝරේ නාච්ඡාසන්නේ නච විච්ඡඩ්ඩය මානෝ සෝ බුත්තා වේන පස්සං බුහමියං නික්ඛිපති නාති දෝරේ නාච්ඡාසන්නේ නච අනත්තිකෝ පත්තේන හෝති නච අති වේලානුරක්ඛේ පත්තස්මින් සෝ බුත්තාදී මොහොත්තං තොන්හේ නිසේදතේ නච අනුමෝදනස්ස කාලමතිනා මේති සෝ බුත්තාවේ අනුමෝදති නතං බත්තං කරහතේ න අඤ්ඤං බත්තං පාටිකංකතේ අඤ්ඤ දත්තෝ ධම්මියාව කතාය තං පරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති සෝතං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා උට්ඨායාසනා පක්ඛමති සෝනාතේ සේඝං ගච්ඡතේ නාති සනකං ගච්ඡතේ නච නිමුංචිතු කාමෝ ගච්ඡතේ නච තස්ස භවතෝ ගෝතමස්ස කායේ චීවරං අච්චුක්ඛට්ඨං හෝති නච අච්චොක්ඛට්ඨං නච කායස්මින් අල්ලේනං නච කායස්මින් අපකට්ඨං නච තස්ස බොහෝතෝ ගෝසමස්ස කායම් හාවාසෝ චීවරං අපවහති නච තස්ස බොහෝතෝ ගෝසමස්ස කායේ රජෝ ජල්හං උපලිප්පති සෝ ආරාමගතෝ නිසේදතේ පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේතේ නච සෝභං ගෝතමෝ පාදමණ්ඩනානෝ යෝගමනුයුත්තෝ විහෙරති සෝපාදේ පක්ඛාලෙත්වා නිසේදති පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝනේව අත්තව්‍යාබාධාය චේතේ තේන පරව්‍යාබාධාය චේතේති න උභයව්‍යාබාධාය චේතේති අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලෝක හිතමේවසෝ භවං ගෝතමෝ චින්තෙන්තෝ නිසින්නෝ හෝති සෝ ආරාමගතෝ පරිසතින් ධම්මං දේසේති නතං පරිසං උස්සාදේති නතං පරිසං අපසාදේති අඤ්ඤදත්තෝ ධම්මියාවකතාය සංපරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති අට්ඨංග සමන්නාගතෝ කෝපනස්ස බොහෝතෝ ගෝතමස්ස මුඛතෝ බොහෝසෝ නිච්ඡරතේ විස්සට්ඨෝච විඤ්ඤේයෝච මංජෝච ශවනේචෝ බින්දෝච අවිසාරේච ගම්භීරෝච නින්නාදීච යතහ පරිසංකෝ පනසෝ භවං ගෝතමෝ සරේන විඤ්ඤාපේති නචස්ස බහිද්ධා පරිසාය ගෝසෝ නිච්ඡරති තේතේන බොහෝතා ගෝතමේන ධම්මියා කතාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පාංසිතා උත්ථායාසනා පක්කමන්තේ අපලෝකේ මානායේව අවිජහන්තා භාවේන අද්දසාමකෝ මයං බොහෝ සංභවං සංඝෝ තමං ගච්ඡන්තං අද්දසාමටිතං අද්දසාම අන්තරගරං පරිසන්තං අද්දසාම අන්තරගරේ නිසෙන්නන් තොන්නේ බොහෝ තං අද්දසාම බුත්තාවෙන් අනුමෝදන්තං අද්දසාම ආරාමං ගච්ඡන්තං අද්දසාම ආරාම ගතන් නිසෙන්නං තුන්හි භූතං අද්දසාම ආරාම ගතං පරිසතින් ධම්මං දේශෙන්තං ඒදිසෝච ඒදිසෝච භෝසෝ භවං ගෝතමෝ තතෝච දීයෝති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 తత్ర సుదం భగవామిథిలాయం విహరతి మఖాదేవం భవనే అస్సోసుం కో మేథిలేయఖా బ్రాహ్మణ గహపతికా సమనో ఖలో భోగోతమో సఖ్యపుత్రో సఖ్యకుల పబ్బజితో విదేహేషు చారికం చరమానో మాతా भिक्खो సంఘేన సద్ధిం పంచమత్తేహి भिक्खो సతేహి మిథిలం అనుపత్తో මිථිලායන් විහෙරති මක්ඛා දේවම්බවනේ සංකෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අභොග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාන් සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සජ්ජේකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති සාධුකෝපනත්තථාරෝපානං අරහතන් දස්සනං හෝතිති අතකෝ මේතිලේයකා බ්‍රාහ්මණ ගහපතිකා යේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ භගවතා සද්ධෙන් සම්මෝදින්සු සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ යේන භගවා තේනංජලිම් පනාමෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ භගවතෝ සම්තිකේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ තොන්නේ බොහෝතා ඒකමන්තං නිසේදෙන්සු අස්සෝසිකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ සමනෝ කලෝ භෝගෝතමෝ සක්ඛ්‍යපුත්තෝ සක්ඛ්‍යකුලා පබ්බජිතෝ මිතිලං අනුප්පත්තෝ මිතිලායන් විහෙරති මකහා දේවම්බ වනේති අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ සම්බහුලේහි මානවකේහි සද්ධෙන් යේන මකහා දේවම්බ වනන්තේනුප සංකමේ අත කෝ බ්‍රහ්මායුනෝ බ්‍රාහ්මනස්ස අවිදූරේ අම්බවනස්ස ඒතද හෝසි නකෝ මේ සංපතිරෝපං යෝහං පුබ්බේ අප්පටේ සංවිදිතෝ සමනං ගෝතමන් දස්සනාය උපසංඛමේ යන්ති අත කෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ අඤ්‍යතරං මානවකං ආමන්තේසී ඒහි ත්වං මානවක යේන සමනෝ ගෝතමෝ තේනුපසංඛම උපසංඛමෙත්වා මම වචනේන සමනං ගෝතමං අප්පාබාධං අප්පාතංඛං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්ඡ බ්‍රහ්මායෝ භෝ ගෝතම බ්‍රාහ්මනෝ භගවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංඛං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්ඡති තී එවංච වදේහි බ්‍රහ්මායෝ භෝගෝතම බ්‍රාහ්මනෝ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ වේසං වස්ස සතිකෝ ජාතියාත් තින්නම් වේදානම් පාරගෝ සනගණ්ඩෝ කේතු බහනං සාක්කරප්ප වේදානම් ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යා කරනෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසෝ අනවයෝ යාවතාකෝ බ්‍රාහ්මනගහ පතිකා මිතිලායන් පටිවසන්තේ බ්‍රහ්මායෝතේ සම්බ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං භෝගේහි බ්‍රහ්මායෝ තේ සම්බ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං මන්තේහි බ්‍රහ්මායෝ තේ සම්බ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං ආයුනා චේව යසසාච සෝභෝතෝ ගෝතමස්ස දස්සන කාමෝති එවං බොහති කෝ සෝ බ්‍රාහ්මනෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස පටිසොත්වා යේන භගවා තේනුප සංකමේ උපසංඛමිත්වා භගවතා සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන් සම්ඨිතෝ කෝසෝ මානවකෝ භගවන්තං ඒතදවෝච බ්‍රහ්මායෝ බොහෝ ගෝතම බ්‍රාහ්මනෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතං කං ලහුට්ඨානං බලං පාසු විහාරං පුච්ඡති බ්‍රහ්මායෝ බොහෝ ගෝතම බ්‍රාහ්මනෝ ජින්නෝ පෙය්‍යාලං ලෝකායත මහා පුරිස ලක්ඛනේසු අනවයෝ යාවතා බොහෝ බ්‍රාහ්මණ ගහපතිකා මිතිලායන් පටිවසන්තේ බ්‍රහ්මායෝ තේ සම්බ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං භෝගේහි බ්‍රහ්මායෝ තේ සංබ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං මන්තේහි බ්‍රහ්මායෝ තේ සම්බ්‍රාහ්මනෝ අග්ගමක්ඛායති යදිදං ආයුනා චේව යසසාච සෝභෝතෝ ගෝතමස්ස දස්සන කාමෝති යස්ස දානි මානවක බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ කාලං මඤ්ඤතේති අතකෝසෝ මානවකෝ යේන බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ තේනුපසංකමේ උපසංකමේत्वा බ්‍රහ්මායොම් බ්‍රාහ්මණං ඒතදවෝච කතාවකාශෝ කෝ භවං සමනේන ගෝතමේන යස්සදානි භවං කාලම් මඤ්ඤති තී අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමි අද්දසාකෝසා පරිසා බ්‍රහ්මායුම් බ්‍රාහ්මනං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන අතනං ඕකාශමකාසේ යතා සංඥාතස්ස යසස්සිනෝ අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ සංපරිසංගේ තදවෝච අලං භෝ නිසීදත තුම්හේ සකේ ආසනේ ඉදාහං සමනස්ස ගෝතමස්ස සම්තිකේ නිසීදිස්සාමීති අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංඛමි උපසංකමේत्वा භගවතා සද්ධෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ භගවතෝ කායේ ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානේ සමන්නේසී අද්දසාකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ භගවතෝ කායේ ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානේ ये भूයේන තපෙත්වා द्वे द्वेषो महापुरुष लक्षणेषु खङ्खते विचिकिच्छति नाधिमुच्यति न सम्पसीदति कोऽसो हिते च वत्सगुह्ये पहोत जिह्वथाय च अथ को ब्राह्मायो ब्राह्मणो भगवन्तम् गाथा हि अज्यभासि ये मे द्वत्तिं साते सुता महापुरुषलक्कना द्वेते सङ्नपस्सामि भूतो खायस्मिन् गोतम कच्चिकोऽसो हितं भूतो वत्थ गुह्यं नरुत्तम නාරේ සහනාම සෞහයා කච්චේ ජීවහාන සස්සිකා කච්චේ පහෝත ජීවහෝසි යථා තං ඥානියාමසේ නින්නාමයේ තං තනුකං කංකම් විනයනෝ ඉසේ දිට්ඨ ධම්ම හිතත්ථාය සම්පරාය සුඛාය ච කතාවකාශා පොච්චේමු යං කිංචි අභිපත්ථිතන්ති අතකෝ භගවතෝ ඒතද හෝසි පස්සති කෝමේ අයම් බ්‍රහ්මා යෝ බ්‍රාහ්මනෝ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානි යේ බුයේන ඨපෙත්වා ද්වේ ද්වේෂෝ මහා පුරිස ලක්ඛනේ සෝකංඛති විචිකිච්ඡති නාදිමුච්ඡති නසම්පසේදති කෝසෝ හිතේ ච වත්ථ ගොයිහේ පහෝත ජීවහතාය ചാති අතකෝ භගවා සතහ රූපං ඉද්ධාභි සංඛාරං අபிසංඛාසී යතා අද්දස බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ භගවතෝ කෝසෝ හිතං වත්ථ ගුයිහං අතකෝ භගවා ජීවහං නින්නාමෙත්වා උභෝපි කන්නසෝතානි අනුමසේ පරිමසේ උභෝපි නාසිකා සෝතානි අනුමසේ පරිමසේ කේවලම්පේ ලලාට මණ්ඩලං ජීවහාය ඡාදේසේ අතකෝ භගවා බ්‍රහ්මායුම් බ්‍රාහ්මණං ගාථාහි පච්ච භාසී යේතේ ද්වත්තින් සාති සුතා මහා පුරිස ලක්ඛනා සම්බේතේ මම කායස්මින් මාතේ කංඛාහු බ්‍රාහ්මණ අබින්නේයං අබිඤ්ඤාතං භාවේ සම්බංච භාවිතං පහතම්බං පහේනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන දිට්ඨ ධම්ම හිතස්සාය සම්පරාය සුඛාය ච කතාවකාසෝ පුච්ඡස්සු යං කිංචි අභිපත්තේ සම්ති අතකෝ බ්‍රහ්මායොස්ස බ්‍රාහ්මනස්ස ඒතද හෝසි කතාවකාසෝ කොම්හි සමනේන ගෝතමේන තින්නකෝ අහං සමනං ගෝතමං පුච්චේයං දිට්ඨ ධම්මිකං වා අත්තං සම්පරායිකං වාති අතකෝ බ්‍රහ්මා යොස්ස බ්‍රාහ්මනස්ස ඒතද හෝසි කුසලෝකෝ අහං දිට්ඨ ධම්මිකානං අත්තානං අඤ්ඤේති මන් දිට්ඨ ධම්මිකං අත්තං පුච්ඡන්තේ යන්නෝනාහං සමනං ගෝතමං සම්පරායකං චේව අත්තං පොච්චේයන්ති අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාථාහි අජ්ජභාසී කතං භෝ බ්‍රාහ්මනෝ හෝති කතං භවති වේදගෝ තිරිඤ්ඤෝ භෝ කතං හෝති සොන්තියෝ කිම්ති වුඤ්චති අරහං භෝ කතං හෝති කතං භවති කේවලී මුනිච්ච භෝ කතං හෝති බුද්ධෝ කිම්ති පවච්ඡති තී අතකෝ භගවා බ්‍රහ්මායුම් බ්‍රාහ්මණං ගාථාහි පච්ච භාසේ පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පායංච පස්සති අතෝ ජාතික්කයම් පන්තෝ අභිඤ්ඤාවෝසිතෝ මුනි චිත්තං විසුද්ධං ජානාති මුත්තං රාගේහි සම්බසෝ පහේන ජාති මරණෝ බ්‍රහ්මචර්යස්ස කේවලී පාරගෝ සම්බ ධම්මානම් බුද්ධෝ තාදේ පවුංචති ඒවන් බුත්තේ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ උට්ඨායාසනා ඒකං සං උත්තරා සංගං කරෙත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවතෝ පාදානේ මුඛේන ච පරිචොම්බති ප්‍රාණේහි ච පරිසම්බාහති නාමංච සාවේතේ බ්‍රහ්මායෝ චාහං භෝගෝතම බ්‍රාහ්මනෝ බ්‍රහ්මායෝ චාහං භෝගෝතම බ්‍රාහ්මනෝති අතකෝසා පරිසා අච්චරියා භූත චිත්තා ජාතා අහෝසී අච්චරියං වත බෝ අබ්බුතං වත බෝ සමනස්ස මහෙද්දකතා මහානුභාවතා යත්‍ර හේනාමායං බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ ඥාතෝ යසස්සී ඒව රූපං පරම නිපච්චකාරං කරිස්සති තී අතකෝ භගවා බ්‍රහ්මායොන් බ්‍රාහ්මණං ඒතදවෝච අලම් බ්‍රාහ්මන උට්ඨහ නිසීදත්වං සකේ ආසනේ යතෝ තේමයි චිත්තං පසන්නන්තේ අත කෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ උට්ඨහෙත්වා සකේ ආසනේ නිසේදේ අත කෝ භගවා බ්‍රහ්මායොස්ස බ්‍රාහ්මනස්ස ආනුකුබ්බේ කතං කතේසේ සේයතේ දම් දාන කතං සීල කතං සග්ග කතං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ චානි සංසම්පකාශේසේ යදා භගවා අඤ්ඤාසේ බ්‍රහ්මායොම් බ්‍රාහ්මණං කල්ල චිත්තං මුදු චිත්තං විනේවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං අතයා බුද්ධානං සාමොක්ඛංසිකා ධම්මදේශනා තං පකාසේසේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං සේයතා විනාම සොද්ධං වත්තං අපගත කාලකං සම්මදේව රජනං පතිගන්හෙය්‍ය ඒවමේවම් බ්‍රහ්මායොස්ස බ්‍රාහ්මනස්ස තස්මින් ඒව ආසනේ විරජං වේතමලං ධම්මචක්ඛුං උදපාදී යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල්හ ධම්මෝ තින්න විතිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්තු ශාසනේ භගවන්තං ඒ තදවෝච අබෙක්ඛන්තං භෝගෝතම අබෙක්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මූල්හස්සවා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සන්ධාරේය චක්කුමන්තෝ රෝපානි දක්ඛින්තේති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං අදිවාසේතු ච මේ භවං ගෝතමෝ ස්වාතනාය බත්තං සද්ධින් භික්ඛු සංඝේනාති අදිවාසේසි භගවා තුන්හි භාවේන අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ භගවතෝ අදිවාසනං විදෙත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ තස්සාරත්ත්‍යා අච්චයේන සකේ නිවේසනේ පනේ සංඛාදනීයං භෝජනීයං පටියාදෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසේ කාලෝ භෝගෝතම නිට්ඨිතං වත්තන්ති අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය යේන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේන උපසංඛමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ සද්ධින් බික්ඛු සංඝේන අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ සත්තාහං බුද්ධ පමුඛං භික්ඛු සංඝං පනේතේන ඛාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන විදේහේසෝ චාරිකම් පක්ඛාමි අතකෝ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ අචිරපක්ඛන්තස්ස භගවතෝ කාලමකාසී අතකෝ සම්බවලා දෙක්ඛෝ යේන භගවාතේන උපසංඛමෙන්සු උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කොහොතේ දෙක්ඛෝ භගවන්තං ඒතදවෝචුන් බ්‍රහ්මායෝ භන්තේ බ්‍රාහ්මනෝ කාලකතෝ තස්ස කාගති කෝ අபிසම්පරායෝති පණ්ඩිතෝ භික්ඛවේ බ්‍රහ්මායෝ බ්‍රාහ්මනෝ පච්චපාදේ ධම්මස්සානු ධම්මං නච මන් ධම්මාදිකරණං විහෙසේසේ බ්‍රහ්මායෝ බික්කවේ බ්‍රාහ්මනෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති ඡත්ථ පරිනිබ්බායි අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති බ්‍රහ්මායෝ සුත්තං පඨමං